පටිච්ච සමුප්පාදේ න සංස්කාරයි පංචපාදානේන සංස්කාරය සංස්කාරයි දෙකේ වෙනසක් කියනවා ගන්න නමුත් ඒක හරියට විස්තරේ ගන්න නැහැ චතුරාර්ය සත්‍ය තුළ දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමී පටිපදා මේ හතරක් තියෙනවා එතකොට මෙතුණම ප්‍රශ්නය අදාළ වෙන මුල් දෙකට. මුල් කාරණා දෙකට අදාළ ප්‍රශ්නය පරමහත්යගේ ඊළඟ කාරණා දෙකට අදාළ ප්‍රශ්නය. මෙතුමා දුක්ඛ සමුදය ගැන සමුදයට අදාළ ප්‍රශ්නයක් ඇහුවේ. පරිසම්පාදයට අදාළ වෙන්නේ ආරියසත්‍ය හතරේ දෙවෙනි එකට. සමුදය නිරෝධය. එතකොට යෝනිසෝමනසිකාරය සම්බන්ධව අදාළ වෙන්නේ ප්‍රතිපදාවට හතරවෙනි ආනිසංසයට දුක දැනගෙන තමයි දුකින් නිදහස් වෙන ප්‍රතිපදාවට යන්න ඕනේ. ඒ හින්දා ප්‍රශ්න දෙකේ පිළිවෙල තමයි මුලින් යොමු වෙනවානේ පළවෙනි ආනිසංසයට එක්කදාල ප්‍රශ්න කියලා මම හිතනවා ප්‍රශ්න දෙකට අනුව ගලපලා එනිසා අද දවසේ කියලා දෙන්නම් සංකාර සම්බන්ධ වෙන ගැටලුව ඒකත් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් වගේම පින්වත්නි මේ බොහොම පැටලෙන් සංගත කරගත්තු තැන. අපි ඒ ගැන මේ වෙලාවේදී කතා කරනවා. එකක් තමයි මේ කාලෙත් බොහෝ මෙහි තියෙනවා මේක මේ වෙලාවේ කතා කරමු. යොල් සමාජ කාර්ය සම්බන්ධව අපිට මේ සම්මා දිට්ඨියට අදාළ වෙන කාරණා දැන ගැනීමත් එක්ක තමයි යොන්සෝනිකාරය පිළිබඳව මොකද්ද කියලා ඔබ දැනගන්නේ. දැන් යෝන්සෝ කියන එක හැදෙන්නේ සම්මා දිට්ඨිය ඇතුළේ. ඒ නිසා මේ පංච පාදානස්කන්ධ ගැන පටිසම්පාද ගැන ඔබට අවබෝධයක් ඇති වෙන්න ඕනේ. යෝන්සෝ කියන එක හරියට දැනගන්න. ඒ නිසා දැන් සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඒකයි කියන්නේ අපි ඉන්න පින්වත්නි පටිච්චසමුප්පාදයේ සංඛාරයන් කුමක්ද කියලා සාකච්ඡා කරන එක කවුරුත් සාකච්ඡා කරන අපි තුල සිදුවෙන තමා තුල සිදුවෙන මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ගැන අවබෝධයක් ඇති කරගන්නට ඕනෙමයි. මම අද ඔබට අවිද්‍යාව නිසා හටගන්න සංකාර ගැන කියලා දෙනවා. ඒ සංකාර නිසා විඥාන හටගන්නේ කොහොමද කියලා මීළඟ දේශනාවේදී විඥාන නිසා නාම රූප හටගන්න ඒ වගේම නාම රූප නිසා පලායතන හට ගන්න ආකාරය කියා දෙමින් මේ දේශනාව තුළ යෝනිසෝ මනසකාරයෙන් කොහොමද මේ වැඩ පිළිවෙල බිඳින්නේ කියලා කියලා දෙනවා. එතකොට අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන කියන එතන ඉහාට සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා. ඔන්න ඔය ටික පින්වත්නි තාත්තලා ඉන්න එකක්. වචනය හිතට ගන්න අවිද්‍යාවේ සිට වේදනාව දක්වා පටිසමුපාදයේ උඩ ටික තාත්තටයි ඊට පස්සේ වේදනාවෙන් පස්සේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ආදී ටික ජාතිපච්චය ජරා මරණ ආදී ටික සියල්ල අම්මටයි ටිකක් හ්ම් දැන් උඩ ටික කාටද කියන්නේ ශාසන වේදනාව දක්වා ඊට පස්සේ තණ්හාවේ සිට පහළ පිට කාටදයි කියන්නේ අම්මයි ඔය කිව්ව තැන් දෙකේ ප්‍රතිසම්පද යම් කිසි මැදකින් මම කෙළුවේ ඔය කිව්ව තැන් දෙකෙන් පිටමත් කොටස් දෙක වෙනම එකතු එකට ගත්තොත් එහෙම එක කොටසක් එක පැත්තකට අනිත් කොටස තව පැත්තකට ගත්තොත් එහෙම ඔය දෙකේ උඩම තියෙන්නේ මොනවද එක පැත්තක උඩම මොකද තියෙන්නේ අවිද්‍යාව අනිත් පැත්තේ උඩම මොකද තියෙන්නේ සංහාව අවිද්‍යා නීවරණාන සංහා සංයෝජනාන ඔබ මේ වචන දෙක අහලා තියෙනවා අවිද්‍යා නීවරණාන කියන කිව්වේ අවිද්‍යාව සිට අර වේදනාව දක්වා සියල්ලම අවිද්‍යාව නිසා වෙන්නලා තියෙනවා තණ්හාව සිට ඉතුරු සියල්ලම තණ්හාව නිසා බැඳිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනයක් අවිද්‍යාව කියන තාත්තයි තණ්හාව කියන අම්මයි කියන වචන දෙක. භාග්‍යවතුන් වහන්සේ දවසක් ස්වාමීන් වහන්සේලාට කියනවා පින්වත්නි මහණෙනි යමෙකුට දුකින් මිදෙන්න අවශ්‍ය නම් ඒක නා අමෝය දාතවයි මරණ. අමෝය දාතවයි මරණ නැතුව කිසිවෙකුට මේ ලෝකෙ දුකින් මිදෙන්න බැහැ. උනාසිකවස් යදාලා අම්මා යන තණ්හාවයි සාප්තයන අවිද්‍යාව. අවිද්‍යාවයි තණ්හාවයි කියන දෙක පින්වත්නි මේ පටිච්චසමුපාදයේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අරගෙන යන දෙන්නේ. එතකොට අම්මා නැති තණ්හාවට කිසිම දෙයක් කරන්න බෑ. තාත්තා නැති අවිද්‍යාවට පහර ගන්නවා. අවිද්‍යාවට කිසි දෙයක් කළොත් තණ්හාවට අවශ්‍ය දෙයක් කරනවා. මම හිතන්නේ මෙතන ඊයේ පෙරේද ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච පිරිස ඉන්නවද? අද සංකීර්ණ බලන්න. හොඳයි බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අත්තන්ට මතක ඇති ඊ අපි සප්ති සූත්‍රය කතා කළා. කාමරාගය ඉස්සෙල්ලා දුරු කරන්න ඕන සප්පාදිට්ඨිය. කියන්නේ සප්පාදිට්ඨිය. එතන බලන්න අම්මට එකක් අයිති තාත්තට එකක් අයිති. සප්ති සූත්‍රයේ වදාළ කාමරාගයේ සක්කාය දිට්ඨිය කියන දෙකේ අම්මට එකක් අයිති තාත්තට එකක් අයිති. අවිද්‍යාව නැමැති තාත්තට අයිති සක්කාය දිට්ඨියද කාමරාගයද? සක්කාය මොකද පැහැදිලිව කතා කරලා සක්කාය දිට්ඨිය කියන්නේ අනවබෝධය. අනවබෝධය නිසා ඇලීම තමයි කාමරාගය කියලා කියන්නේ. ඒතර තණ්හාවට ඇතුළත් තමයි කාමරාගය. අවිද්‍යාවයි වැඩක් තමයි සක්කාය දිට්ඨිය. ඔය දෙකෙනුත් පින්වත්නි අපි ඉනිකෙදර ගත කරනකොට ඔබ කාමයන්ට තියෙන ඇලීම නැති කරන්න කලින් බුදුරජාණන් වහන්සේ වදාළේ සක්කාය දිට්ඨිය නැති කරන්න කියලා. ඒ නිසා අපි ඉස්සෙල්ලා මේ ගමනේදී තණ්හාව දුරු කිරීමේ වැඩපිළිවෙල දැනගන්න කලින් මොකද දැනගන්නේ? අවිද්‍යාව දුරු කිරීමේ වැඩපිළිවෙල ගැන දැනගන්න. අම්මා පහළ ඉන්නේ තාත්තා හින්දා. තණ්හාව ඉන්නේ කවුරු හින්දාද? අවිද්‍යාව හින්දා. අවිද්‍යාව දුරු කරන ක්‍රමය ඉස්සෙල්ලා දැනගෙන අවිද්‍යාවයි දුරු කරන්න ඊට පස්සේ පින්වත්නි තණ්හාව දුරු කරන්න ඕනේ නැහැ. තණ්හාව දුරු වෙනවා. ඒකයි වැඩ පිළිවෙල. අපි දැන් බලමු මේ අවිද්‍යාව නිසා අවිද්‍යාව කියන්නේ ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධය නැතිකම චතුරාර්ය සත්‍ය කෙනෙක් වශයෙන් අනාවබෝධය අපි දැන් මේ අද දවසේ ඒ වගේම විශේෂයෙන්ම ලබන වැඩසටහනේදී නාම රූප නිසා සලායතන ආදී සකස් වෙන විදිහ ඔබට කියලා දෙනවා ආන්නේ කාරණා පිළිබඳ අවබෝධයක් නැතිකමමයි අවිද්‍යාව කියන්නේ. අපි බලමු මේවා අපි දැන් ඒ අවිද්‍යාව නිසා හටගන්න සංස්කාරවල ඉඳලා සාකච්ඡාව පටන් ගමු. සංඛාර කියනකොට සමාජයේ ගොඩාක් මර තියෙන සංඛාර වල අවිද්‍යාව තුළ කතා කරන සංඛාර වල ඒ මතවල පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කර සංයුත්ත නිකායේ දෙවනි කොටස තියෙනවා විභංග සූත්‍රය කියලා සූත්‍රය. මොකද නම් පිළිබඳව ආන්ගේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මේ සංකාර කියන්නේ මොනවද කියලා විස්තර කරනවා. ඒකෙන් උන්වහන්සේ අදාළේ කාය සංකාර, වාචි සංකාර, චිත්ත සංකාර. කියන වචන තුනයි කාය සංකාර, වාචි සංකාර, චිත්ත සංකාර. මේ සංකාර තුන තවත් සරණම් වෙනවා නම් තවදුරට විස්තර කරලා චූල වේදන්න කියලා කියනවා මජ්ක්‍ධිම නිකාය සූත්‍රය. අන්නේ දේශනාවේ තමයි කාය සංකාරයන් මොනවද, වචී සංකාරයන් මොනවද, චිත්ත සංකාරයන් මොනවද කියලා විස්තර කරනවා. එතකොට පින්වත්නි ඔතන සමාජ ගැටලුවක් ඇති කරගෙන තියෙන කාරණාව තමයි චිත්ත වෙනුවට මනෝ සංකාරය කියලා තව දැනුම තියෙනවා. මේ මනෝ සංකාරය, චිත්ත සංකාරය පටලගෙන කාය සංකාරයන් කයින් කරන කර්ම වචී සංකාරයන් වචනයෙන් කරන කර්ම මනෝ සංකාරයන් මනසින් කරන කර්ම කියලා පාවිච්චි කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ චිත්ත සංකාරය කියලා වදාළ කෙනෙක් අපිට මන සංකාරය කරන්න බෑ. 1960 මේ රටේ වැඩ සිටිය බෝන්දල සැරේ බොහොම වීරියවන්ත ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ නම ඥානවීර ඥානවීර සම්මානසේ අපවත් වන 1965 අපි දන්නවා එතකොට මේ රටේ වර්තමානයේ ඉන්න යම් සංගපීත්‍රෝ කෙනෙක් ඉන්නවා නම් ඒ ඇත්තන් අද ඉන්න සියලු සංගපීත්‍රෝන් වහන්සේලාට වඩා කොහොම පැරණ කෙනෙක් නැති 1965ක් වගේ ඒ ඥානවීර සංඥාසෙත් මේ සංඛාර ප්‍රශ්න ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. ඒ නිසා මම මේක මේ දේශනාවට මුලින් එහෙම කිව්වේ මේ සංඛාර සමාජය අවුල් කරගෙන තියෙනවා. ඔතෙන්ට කර්මය ඇඳගෙන තියෙනවා. ඒ කර්මය ඇඳගන්න හේතුව කාය සංකාර, වාචික සංකාර, චිත්ත සංකාර කියන ටික දේශනා තුළ විස්තර කරන විදිහ තේරුම් ගන්න බැරි කමක් කියලා අපිට හිතෙනවා. මොකද පින්වත්නි කාය සංකාරිකයන්ති ආස්වාස ප්‍රාස්වාස වචී සංකාරිකයන්ති විතක්ක ਵਿਚාර චිත්ත සංකාරිකයන්ති සංඥා වේදනා. දැන් මේ තුන කොහොමද මේ තුනෙන් විඥාන කරන්නේ? ඔන්න ඕක තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. කලමිනත් එක දාගන්න වෙනවා බොහොම ලේසියි. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම හින්දා විඥානයට ගන්නවා කියන එක ලේසියි. ලේසිය தත්ත තෝරගන්න බෑ බුදු දෙවියන් කියන එකයි ගන්නවනේ. ඒ නිසා පින්වත්නි ඔබට මම මේ වෙලාවේ තේරුම් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉතාමත්ම ගැඹීර තැන කාය සංකාරයන් ආස්වාස් ප්‍රාස්වාසයි වචී සංකාරයන් විකස් විචාරයි චිත්ත සංකාරයන් සංඥා වේදනායි ඔබට මේ ගැඹුරු කරුණ ගැඹුරින් නැතුව සරලව තේරුම් ගන්න මම පාවිච්චි කරන උපමාවක් නාට්‍ය තුනක්. හරිද? එහෙම නැත්නම් චිත්‍රපට තුනක්. ඇත්තටම ඔබ මේක තේරුම් ගන්න. කාය චිත්‍රපටය, වචී චිත්‍රපටය, මනෝ චිත්‍රපටය කියන තුනක් තියෙනවා. පින්වත්නි චිත්‍රපටයක් හෝ නාට්‍යයක් කියන දේ හදන්න කලින් අපි දන්නවා රූගත කිරීම කරද්දී යම් කිසි නළුනියන් යොදාගෙන හෝ ස්ථාන යොදාගෙන ඒ රූගත කිරීම කරලා ඒ සියල්ලම පටිගත කරගෙන පැටිගත කරගෙන වෙන වෙනම තැන් තැන් වල කොටස් වශයෙන් ඉඳ තියෙන්නේ අතන කරපු ටික වෙනම කොටසක් තියෙනවා තවතනක කරපු ටික තව කොටසක් විදිහට තියෙනවා. තවත් කොහෙද කරපු ටිකක් තව කොටසක් විදිහට තියෙනවා. දැන් මේ තැන් තැන් වල කොටස් කොටස් තියෙන තියෙන ටිකක් තමයි තාම තියෙන්නේ. රුගත කිරීමෙන් පස්සේ. එතකොට ඔය තැන් තැන් වල කරපු කොටස් ටික පින්වත් නේ. චිත්‍රපටියක්ද? නෑ. අපි අපේ රටේ හිතුවොත් එහෙම මාළවේ පැත්තේ එක කොටසක් රුගත කරලා හඩුවල පැත්තේ තව කොටසක් රුගත කරලා මහරජුන් එක්ක තව කොටසක් රූගත කරලා ඊට පස්සේ ගාල්ලෙක් එක්ක තව කොටසක් රූගත කරලා තියෙනවා. දැන් ওই තැන් තැන් වල රූගත කරපු කොටස් ඒ පටිවල තියෙද්දි මේ ටිකට චිත්‍රපටයක් කියලා නාට්‍යයක් කියලා කාටවත් කියන්න බෑ. නේ. එතකොට මේ කොටස් ටික නාට්‍යයක් බවට පත් කරන්නේ කවුද? කවුද? ඔබ දන්නවනේ. සංස්කාරක ඕනෑම චිත්‍රපටයක ඕනෑම නාට්‍යයක එයා ඕනෙමයි. එයා නැත්තම් ඒක නිකන් තැන් තැන් වල දර්ශන ටිකක් විතරයි නේ. ඒ දර්ශන ටික වෙන වෙනම තේ නාට්‍යයක් වෙන්නේ නැහැ. නාට්‍ය කරන්නේ කොහොමද? අර දර්ශන ටික අරගෙන ඒ ඒ තැන් වලට ගලපලා, කපලා, කොටලා සංගීතේ මුසු කරලා නේද? ඒ හඬ පාලන ආදී දේවල් කරලා අවශ්‍ය කරන විදිහට එයා සකස් කරනවා මේක කියන එඩිට් කරනවා කියන්නේ අන්නේ එඩිට ඒ සංස්කාරකගේ අතේ තමයි එහෙනම් නාට්‍ය බිහිවීම කියන එක තියෙන්නේ චිත්‍රපටය බිහිවීම කියන එක තියෙන්නේ මේක ඔබට තේරෙනවද නැද්ද තේරෙනවා පින්වත්නි මේ කය නැති චිත්‍රපටය බිහි කරන්න යම්කිසි සංස්කාරක කෙනෙක් ඕන. එතකොට වචන නැමැති චිත්‍රපටියට සිත නැමැති චිත්‍රපටියට සංස්කාර කෙනෙක් ඕනේ. කියන්නේ සකස් කරන්නෙක් ඕනේ. දැන් අතනදී නාට්‍ය සකස් කරගෙන නාට්‍ය සංස්කාරය. චිත්‍රපටි සකස් කරගෙන චිත්‍රපටි සංස්කාරය. මෙතනදී එතනදී පොඩි වෙනසක් වෙනවා. ඒ කියන්නේ චිත්‍රපටිය සකස් කරන්න කෙනෙක් හිටියා. නේද? කෙනෙක් ඉන්න නිසා සංස්කාර කර්ස් කියලා කිව්වා. චිත්‍රපටියට කෙනෙක් ඉන්නවා. ඒ නිසා එයාට කියන මොකද? සංස්කාරක. මෙතනදී පින්වත්නි කෙනෙක් නැහැ. ඒ නිසා අන්තිමට තියෙන කයන්න කපාගෙන. එතකොට මොකද? සංස්කාර කාය චිත්තපටියේ සකස් කරන්නේ කවුද? කාය සංස්කාරක කියන්නේ කෙනෙක් නැති හින්දා කොහොමද කියන්නේ? කාය සංස්කාර කෙනෙක් නැහැ හැබැයි වැඩේ වෙනවා. ඒ වෙන වැඩේ වෙනවා කියනවා කාය සංස්කාර. කාය සංස්කාර කියන්නේ නම් තේරෙන භාෂාවෙන් කියනවා නම් කය සකස් වෙන හැටි. කය සකස් වීම වචී සංස්කාරක කියලා කෙනෙකුත් නැහැ. කෙනෙක් නැහැ. එනිසා සංස්කාරක කියන එකේ ක කපා හරිනවා. වචී සංස්කාර සකස් වචන සකස් වීම ඊළඟට පින්වත්නි චිත්ත සංකාර චිත්ත සංස්කාරක කියන එකේ ක කපා හරිනවා කෙනෙක් නැති නිසා ඒකට එතකොට කොහොමද කියන්නේ? චිත්ත සංස්කාර. දැන් කෙනෙකුට ප්‍රශ්නේ ඇති සංකාර සහ සංස්කාර. මොකද මේ සංකාරය සංස්කාරය. සංඛාර කියන්නේ පාලියෙන් සංස්කාර කියන්නේ සිංහල. ඒක සිංහලට කරනකොට සංස්කාර පාලියෙන් සංඛාර. පින්වත්නි එහෙනම් දැන් කාය සංස්කාර වලට අපි සිංහලෙන් කියනවා කාය සංස්කාර. සංස්කාර කියලා වචනයක් නෑ පාලි භාෂාවට. එතකොට කායේ සකස් වීම, වචනයන් වල සකස් වීම, සිත සකස් වීම. චිත්‍රපටයේ සංස්කාරක කියනකොට සකස් වීම නෙමෙයි සකස් කරන්න. නේද? සකස් කරන්න සංස්කාරක ක හපපු ගමන් සකස් වීම ඔබට මේක තේරුණා හොඳයි කොටසින් කොටසම අහන්නේ තේරෙන්නේ නැති තැනක් තිබුණත් ඔබ ඒක දැනගෙන ඉස්සරහට යාවිත තුන්වන්නේ දැන් අපි ඉන්න කතා කරනවා කය සකස් කරන්නාගේ වැඩ කොහොමද මේ කය සකස් වීම වෙන්නේ කය සකස් වීම කරන්නේ පින්වත්නි දෙන්නේ එකතු වෙනවා. මේ දෙන්න කියලා එහෙම කියනකොට තේරෙනවා නේද? කවුද මේ දෙන්න ආස්වාසයි ප්‍රස්වාසයි. කය සකස් වෙන්නේ ආස්වාස ප්‍රස්වාස නිසා. වචන සකස් වෙන්නේ විතක්ක ਵਿਚාර නිසා. සිත සකස් වෙන්නේ සංඥා වේදනා නිසා. නිකන් හිතන්න මේ චිත්‍රපටවල සමහරවිට පිටරල දෙන්නේ කියනවානේ. එලිදැස්ලා. අන්නේ දෙන්නේ ඉන්නා වගේ කය මුල් කරලා දෙන්නේ ඉන්නවා. ආස්වාදයයි ප්‍රසන්නයි. වචන මුල් කරලා දෙන්නේ කොහොමද? විතක්කයි ਵਿਚාරයි. සිත මුලලා දෙන්නේ කොහොමද? සංඥායි වේදනයි. ඔන්න දැන් අපේ මාතෘකාවෙන් සාකච්ඡා කරනවා කාය සංස්කාර කය සකස් වීම ගැන කොහොමද පින්වත්නි ආස්වාද ප්‍රාස්වාස නිසා කය සකස් වෙන්නේ මේක ඔබට කියා දෙන්න මේ ආස්වාද ප්‍රාස්වාස මුල් කරලා ඉස්සෙල්ලා කියන්න කයට බුදුරජාණන් වහන්සේ වදාළ අපූර්ව වචනයක් තියෙනවා පේන පින්දුපම සූත්‍රයේ හරියට පේන පින්දුපම රූපම් මේ රූපේ මොකක් වගේද? පෙන පිටක් වගේ. එතකොට කය නම් වූ රූපය මොකක් වගේද? පෙන පිටක් වගේ. මේක පෙන පිටක් වගේ කියලා කිව්ව හේතුව මෙතන සකස් වීම චුට්ටක් දැනගන්න වටිනවා. පෙන පිට දැකලා තියෙන අදහසක් බලන්න. කොහෙද දැකලා තියෙන්නේ? ඈ යම් කිසි වතුර වැටෙන තැනක පෙන පිට වතුර. පින්වත්නි, පෙන පිට ගැන දන්නේ නැති කෙනෙක් ඈත වතුර වැටෙන තැනක තියෙන පෙන පිටක් දකිනවා. දැන් එයා දකින්නේ ඈතෙන් ඉඳලා. ඒතර එයා පෙන පිටක් ගැන දන්නේ නැහැ. අපි නිකන් හිතමු වතුර වැටෙන දිය ඇල්ලක් වගේ දෙයක් තියෙන තැනක සුට්ටක් ඈත කොටෙන් එකක් තියෙනවා. මේ හොටෙල් එකට කවුරු හරි කෙනෙක් ආවා. දවස් කීපයක් විවේකයෙන් ඉන්න. එයාට දැන් හොටෙල් එකේ තමන්ගේ කාමරයට පේනවා ඈත දිය ඇල්ල ළඟ පෙන පිටක් තියෙනවා. දැන් මේ උතේ දන්නේ පෙන පිටක් කියලා. මෙයා හිතුවා මේක උදාහරණයක් වශයෙන් මෙයා හිතුවා අර දිය ඇල්ල වැටෙන තැන මොකක් හරි සුදු පාට කුට්ටියක් පුළුන් ගොඩක් වගේ කුට්ටියක්. ඉතින් මෙයා උදේ බලද්දි තියෙනවා. දවල් බලද්දි තියෙනවා. හවස් වෙලා බලද්දි තියෙනවා. මෙයාට ඉතින් උදේ ඉඳලා තියෙන එකම කුට්ටිය නේද හවස් වෙනකන් කියලා. එහෙනම් හවස් වෙනකන් උදේ දැක්ක කුට්ටියම තමයි තියෙන්නේ. දැන් එහෙම හිතපු පෙන පිටක් ගැන දන්නේ නැති මේ මිනිසයා පහවදා උදේ බලනකොට මේ කුට්ටිය දෙනවා. ඉතින් මෙයා කෑම කාලය වෙලා අර පෙන පිට තියෙන දියවල ළඟට යනවා. ගියාට පස්සේ මෙයා දැන් හිතන්න ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ පෙන පිට දැක්කේ. මම හිතාගන්න දෙයක් නෙමෙයි. එක දිගට තියෙන කුට්ටියක් වගේ පෙනුනට දැන් එයාට තේරෙනවා මෙතන තියෙන එක දිගට යන කුට්ටිය නෙමෙයි. වෙනම මා කතන්දරයක් එතන තියෙනවා. මොකද තියෙන්නේ? මෙතන තියෙන්නේ තනිකර පෙන බුබුලු ගොඩ විතරයි. පෙන බුබුලු ගොඩට කියපු නමක් විතරයි. පෙන පිළ කියලා කියන්නේ අපේ හිතට පින්වත්නි පෙන බුබුලක් විඳින්න නැතුව අයින් කරන්න පුළුවන් නම් පෙන පිටක තියෙන ඔක්කොම පෙන බුබුලු ටික අයින් කළොත් වෙන වෙනම වෙන් කරලා ගත්තොත් හිතන්න ඔබ පෙන බුබුලු 500ක් වෙනවා දැන් පෙන පිළේ පෙනෙන විදෙන්න පෙන බෝවල 500ම බෙදෙන්නේ නැති වෙන්න අයින් කරගත්තා නම් වෙන වෙනම 500ම අයින් කරලා පෙන පිටක් කො යාර පෙන බෝවල 500 විතර අයින් කරලා පෙන පිටක් තියනවද නැහැ එහෙනම් පෙන පිට කියලා කියන්නේ මොනම එකතුවද පෙන බුබුළු වල එකතුව අන්න ඒ වගේ රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගේ එකතුව. ධාතු කොට වෙන් කළොත් එහෙම ඇහැට පේන්නේ නැති තරම් සියුම් ධාතු තියෙන මේකයි. ඒ ධාතු වෙන් කරන්න පුළුවන් නම් මෙතන රූපයක් කියලා දෙයක් නැහැ. හරියට පෙන පිටක් කියලා දෙයක් නැහැ වගේ. එහෙනම් පෙන පිටක වෙන බුබුලු. දැන් ඔබ හිතන්න පිටවන්නේ මේ මොහොතකට කලින් හටගත්ත වෙන බුබුලු ඒ හටගත්ත වෙලාවේ තවත් වීච්ච ඇතැම් පෙන බුබුලු තවදුරටත් බෙදෙනවා. එතකොට පෙන බුබුල කියන එකේ ස්වභාවය තමයි උපදින විදෙන බලන්නේ. නේද? මේ කය ධාතු උපදින්නේ විදෙන බලන්නේ. ඒක ගලපමින් ඕන තේරුම් ගන්න. ඊට පස්සේ පින්වත්නි අර පෙන බුබුල වල තියෙන කතන්දරය තමයි පෙන බුබුලු හැමතිස්සෙම හටගන්නේ යම්කිසි උපකාරයක් වුණා. පෙන බුබුල හටගන්න උපකාරී කලේ මොකද්ද? දියපහර. දියපහරේ උපකාරය මේ පෙන බුබුල ටික හටගන්න දේ. දියපහර යම්කිසි විදිහකට අඩු වෙලා ගියොත් එහෙම පෙන බුබුලු හටගන්න ප්‍රමාණය අඩු වෙනවද නැද්ද? එතකොට පෙන පිළේ ප්‍රමාණය ටිකක් කරලා දෙනකොට අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. ජල පහර සම්පූර්ණයෙන්ම නැවතුණා. ආයි බින්දුවක්වත් එන්නේ නැති වෙන නැවතුණා. පෙන පිටට මොකද වෙන්නේ? එකපාරටම අරින් දිය පහර නවතිනවත් එක්ක වෙන වේල එනවා කියන දිය පහර නවතිනවත් එක්ක පෙන පෙන නවතිනවද? නවතින්නේ නැහැ. ටිකක් කරලා දීලා තමයි නැති වෙන්නේ. පින්වත්නි මේ පෙන බුබුළු වලට දියබහර උපකාර වුණා වගේ මේ කය ධාතු වලට සතර මහා ධාතු හට ගන්න දිගින් දිගටම යම් කිසි දියබහර වගේ පහරක් ඕනවා මොකද්ද පහර ආහාර පහර ආහාර එතකොට ආහාර වල උපකාරය නිසා ධාතු ආය ආය ආය ආය ආය සකස් වෙනවා හරියට ජලපහරේ උපකාරයෙන් පෙනෙන පොළු ආය ආය ආය ආය සකස් වෙනවා වගේ. දැන් එතකොට පින්වත්නි ආහාර අඩු කළොත් එහෙම මේකයි. හරියට අරින් ජලපහර අඩු වෙද්දී පෙන පිළේ ප්‍රමාණය අඩු වුණා වගේ ආහාර අඩු වෙනකොට කයේ උපදින ධාතුන්ගේ වෙනසත් එක්ක කයේ ස්වභාවය මොකද වෙන්නේ? ඔව් වෙනසක් වෙනවා. ඔබට සිහි කරගන්න පුළුවන් බෝසතාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේ උන්වහන්සේගේ පෙනපිල නම් වූ කයට ජලපහර නම් වූ ආහාර අඩු වුණා. අඩු වෙනකොට උපදින පෙන බුබුලු වගේ ආහාර නිසා හටගන්නා වූ ධාතුන්ගේ ප්‍රමාණයට වෙච්ච කය ප්‍රමාණය මොකදුනේ අඩු වෙනවා. හරියට පෙළ පින පොඩි වෙනවා. එතකොට ජල බල එකපාරටම නැවතුනහම පෙළ පිටත් එකපාරටම නැති වුණාද? නැහැ. ඒ වගේ ආහාර නැවතුවා කියලා මේක එකපාරට නැතිලා නේද? නැහැ. යම්කිසි කාලයක් තව තවත් මේකයි පැවැත්ම තියෙනවා. හැබැයි ක්ෂය වීමක්මයි තියෙන්නේ. දැන් ඔබට මෙතන චුට්ට චුට්ට මේ කියන්නේ හැම මොහොතකම එන්නම් මේ ධාතු විදීමක් සහ ධාතු හට ගැනීමක් තියනද නැද්ද? වෙන පිටක හැම මොහොතකම බුබුළු විදීමක් සහ බුබුළු හට ගැනීමක් තියනද නැද්ද? තියෙනවා. එකපාර බුබුළු 100ක් විදුනොත් පෙන පිටේ. පෙන පිටේ ශරණිය අඩු වෙනවා. පෙන මුකුළු එකවර 100ක් විඳිනවා. පෙන පිළික පාට පොඩි වෙනවද? නෑ. ඇයි? ඒ අතරේ තවත් බුබුළු රාශියක් හටගන්න හින්දා මෙහෙන් කොච්චර බිඳුණත් පෙන පිට පුංචි වෙන්නේ නෑ. නේද? එතකොට පින්වත් මේ වගේ මේකයි ධාතු කොච්චර බිඳුණත් මේකයි එකපාරටම වෙනස් වෙන්නේ නෑ. ඒ නිසායි අර පෝටල් එකට ආව මිනිස්සු උදේ බලද්දි, දවල් බලද්දි, හවස බලද්දි එකම පෙන පිටක් වගේ මනුෂයාට පෙනුනේ අර පෙන පිට කියන්නේ එකම කුට්ටියක් වගේ පෙනුණා උදේ තීච් එකමයි දවල් දවල් තීච් එකමයි හවසක් කියලා පෙනුණා අන්න ඒ වගේ අපිටත් මේ කය හෝටලේට ආපු මිනිස්සුන්ට දිහා බලනවා කියලා අපි බලන්නේ. අපිටත් පේන උදේ දීච්ච කයම දවල් දවල් දීච්ච කයම හවස. මොකද හේතුව පෙන පිටගෙන ධර්මයේ මිනිස්සයා දුර දිහා බලන තාක්කල් එයාට පේන්නේ නෑ බුබුල වල බෙදීම. කය ගැන නොදන්න මිනිස්සයා දුර දිහා කය දිහා බලන තාක්කල් එයාට පේන්නේ කයේ ධාතු බෙදීම. පෙන පිට ළඟට ගියාට පස්සේ කය තුල ධාමේ පෙන පිට තුල පෙන බුබුලු බෙදෙනවා පේනවා. ළඟට ගියාට පස්සේ ඒ වගේ පින්වත්නි මේ කය ළඟට ආවට පස්සේ පේනවා දහස් තිදෙන ආකාරය. මොකක් ළඟටද? ධර්මයත් එක්ක සමාධිය ළඟට එනවා. කයනුපස්සනාව තුළින් දකින්න කෙනෙකුට එයා විමසමින් ප්‍රඥාවෙන් දකින්න පුළුවන් මේ කයේ දහස් බෙදෙනවා කියලා. පින්වත්නි ඔබට දැන් නිකන් තේරෙනවා බුදුරජාණන් පේන බින්දුවම රූපම් කියයි කියලා. මේ කය එතකොට මොහොතින් මොහොත පිළෙන බව අපිට සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැහැ? ඈ? පින්වත්නි මේ මේ කය තුල තියෙන ධාතු වල සාමාන්‍යයෙන් ඇහැට බලන්න පුළුවන් ප්‍රමාණයකට තියෙන නිසා ඇහැට බලන්න පුළුවන් ප්‍රමාණය මේකේ නැහැ. අපි නිකන් හිතමු මේ කයේ තියෙන කෙස් ගහක් හරි ලොම් ගහක් හරි කඩලා ගත්තොත් එහෙම ලොම් ගහක් කියන්නේ <coughs> මේ ලොම් ගහ තුළ තියෙන සතර මහා ධාතුන්ගේ එකතුවද නැහැ. සතර මහා ධාතුන්ගේ එකතුව. අපි ලොම් ගහෙන් ඇහැට නොපෙනෙන තරම් චූටි තිතක් තරම් කුංචි කොටසක් කපලා ගන්නවා. දැන් ඒ කොටස තුළ තියෙන සතර මහා ධාතුද නැහැ. සතර මහා ධාතු. ඒක තවත් කඩ කපන්න පුරු කරන්න පුළුවන් නම් ඒ චූටි දේ තුල තියෙන සතර මහා ධාතුද නැහැ. එහෙනම් මෙච්චර පොන්චියට කපන්න පුළුවන් උනේ ධාතු විතර වඩා පොන්චි නිසාද නැද? ඊටත් වඩා පොන්චි නිසා. එතකොට ඔබට තේරෙනවද මේ ධාතු ඇහැට පේන්නේ නැති තරම්ම පොන්චි දෙයක් කියලා? ආන් යහට නොපෙනෙන තරම් පුංචි දෙයක් නිසා පින්වත්නි මේකයි හැමතිස්සෙම බිඳෙන ධාතු වෙන්නේ හට ගන්න ධාතු වෙන්නේ නැහැ. පෙන බිඳක පෙන කුඹුරු හට ගන්නවා වෙන්නේ නැහැ වගේ බිඳෙනවා වෙන්නේ නැහැ වගේ ඈත කියලා ඔබ ඔබේ අත දිහා බලන්න කියොත් මේ අත තුළ ධාතු නිරන්තරයෙන්ම අර ඒ වෙන තිබේ බුබුළු බිඳෙනවා වගේ බිඳෙන ධාතු හටගන්න ධාතු තියෙනවා. එහෙනම් දැන් අපිට මෙතන කතන්දරේ තියෙන්නේ හටගන්නේ මොනවද? ආහාර හින්දා. ආහාර ටික පින්වත්නි කොහොමද මේ මුළු කය පුරාම තියෙන හටගන්නා ධාතුන් ඒ ඒ තැන්වල හටගන්න උපකාරය වෙන විදිහට ආහාර ටික කොහොමද ආහාර ටික යම්කිසි ජීර්ණය කරලා කයට ගන්න පෝෂණයක් වෙනවා ඒ පෝෂණය කරගන්නා ලේ ධාතුව මේ කය අස්සක් මුල්ලක් නෑර සියලුම තැන්වල බෙදිලා යන්න ඕනේ. සියලුම තැන්වල ධාතු ටික හට ගන්න මේ කය පුරාම ධාතු හට ගන්න මේ කය පුරාම අර ධාතු බෙදිලා මේ ආහාරවල ශක්තිය බෙදිලා යන්න ඕනේද නැද්ද? බෙදිලා යන්න ඕනේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? අන්න ඒකට උපකාරය දෙන්නේ ආස්වාස ප්‍රාස්වාස මේ ආස්වාස ප්‍රාස්වාස වල කර්තව්‍ය ගොඩාක් තියෙනවා එකක් මේ කියන්නේ එතකොට මේකයි මොහොතක් මොහොතක් පාසා දහසු බිඳෙන්නේ දහසු හටගන්න ඒ දහසු හටගන්න කය පුරාමතම පින්වත් ආහාරයෙන් යොදා ගන්නා ශක්තිය ලේ බවට පත් වෙලා ඒ ලේ වලින් ඇති වෙන කයේ දහසු හටගන්න උපකාරී කරන ශක්තිය මුළු කය පුරාමතම බෙදා හැරීමේ ජාලයේ ක්‍රියාකරු කවුද? ඔව්. යම් කිසි මේ අපි ගන්නා ආස්වාද ප්‍රාස්වාදයෙන් අපි නොදැන හිටියත් හැම මොහොතකම මේ කය පුරාවටම බෙදා හැරීමේ ශක්තියට උපකාරය දෙනවා. ඒක ආස්වාද ප්‍රාස්වාදයේ එකක්. එතකොට පින්වත්නි මේ කයේ ඒ ආහාරයේ අවශ්‍ය කොටස බෙදා හැරීම වගේම අනවශ්‍ය කොටස කය තුළ තැන්පත් වෙලා තියෙනවා ඒ කය පැවැත්මක් නැති වෙනවා. මෙයා කය සකස් කරන්න බාරගෙන තියෙනවා නම් වගකීම අනවශ්‍ය ටික අයින් කිරීමත් එයාගේ අතේ තියෙන වගකීමක්ද නැති. වගකීම. ඒ නිසා අපිටත් ඒ ආකාරයේ අනවශ්‍ය දේවල් අපද්‍රව්‍ය හැටියට පිට වෙන දේවල් සියල්ලම බැහැරට කිරීමේ ශක්තිය දෙන්නත් ආස්වාස් ප්‍රාසාසයෙන් ගන්න වාතයේ උපකාරයක් දෙනවද නැද්ද? උපකාරයක් දෙනවා. යක්කු ආමාංශයේ ඉඳලා කුඩා බඩවැල් මහා බඩවැල් ආදී බුද්ධ මාර්ගය දක්වාම මේ දේවල් ගෙනියන්න ඒ පැහැර කිරීම ආදී සියලු දේට මේ ගන්න ආස්වාද ප්‍රාස්වාසයෙන් ලැබෙන වාතයේ ශක්තිය උපකාරයක් වෙනවා. ඊළඟට මේ කයට ගෙන ගන්න පෝෂණය ගත්තට පස්සේ අනවශ්‍ය ජලය බැහැර කිරීම ආදී සහ නොයෙකුත් ආකාරයේ මුද්‍රා කිරීමට උපකාරී වෙන විදිහට ඒ බැහැර කිරීම වලට වාතය උපකාර වෙනවද නැද්ද? එතනදි වාතය උපකාර වෙනවා. එතකොට අවශ්‍ය දේ ගන්න අනවශ්‍ය දේ බැහැර කරන්න. කෙටි වචනෙන් කිව්වා. ඔය දෙකම මේ ආස්වාද ප්‍රාස්වාදයේ ශක්තියෙන් වාතය හැම මොහොතකම කයට කොටාරි කරනවා. ඔය විදිහට පින්වත්නි කය පුරාම වාතය දුවමින් කය සකස් කිරීමක් කරනවා. ඊළඟට මේ කය ආස්වාද ප්‍රාසාද නම් මේ වාතයෙන් තව මෙන්න මෙහෙම සකස් වීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා අංග මංගානුසාරි වාතය කියලා වාක්‍යයක් ගැන. ඒ කියන්නේ මේ ආස්වාද ප්‍රාසාදයෙන් ගත්තු වාතයේ පසු ක්‍රියාවලියක් තමයි අංග මංගානුසාරි වාතය කියලා කියන්නේ. මොකද අංග මංගානුසාරි වාතය කියලා කියන්නේ මේ කයේ හැම තැනකම පින්වත්නි අංගවල මේ අපි නවන තැන් තියෙනවා. මේ නවන හැම කොටසකදීම ඒ නවන්න උපකාරය දෙන්නේ අංගමංගාරාරී කියන වාක්‍යය. ඒ අංගමංගාරාරී වාක්‍ය කොහෙන්ද කයිද ලැබුණේ? ආස්වාද ප්‍රස්වාසයන්ගේ උපකාරය. දැන් අපි දන්න එතකොට එහෙනම් මේ අතපය හොලවන්න ඉරියව් වෙනස් කරන්න ඇඟිලි අත මූණ හැම හොලවන දෙයක් කොන්ද පිටාදී මේ සියලුම සොලවන තැන් අපිට සොලවන්න උපකාරය අංගමංගානුසාරය කියන වාක්‍යයෙන් උපකාරී වෙනවා නම් ඔබ හිතන්න අංගමංගානුසාරයට උදව් දෙන්නේ ආස්වාද ප්‍රාස්වාදයෙන් නම් ආස්වාද ප්‍රාස්වාද නැවතිච්ච දාට මොකද වෙන්නේ ආස්වාද ප්‍රාස්වාද නැවතිච්ච දාට අංගමංගානුසාරී වාදේ නැති වෙනවා අංගමංගානුසාරී වාදේ නැති වෙච්ච දාට මේ කයේ කිසිම කොටසක් සොලවන්න බෑ. අපි දන්නවා ඊට පස්සේ මල්ශාලාවේ මාමට ඈ මීඩියක් ඕනනද නැද්ද? මේ අසාගේට හොලවලා ගහලා කරලා උස්සලා පැනලා ගෙනිච්ච අපකොය දැන් මේ මාමට අවශ්‍ය හැදේ හදාගන්න මොකද්ද උපකාර කරන්නේ? මීඩියා මම මේ විදිය දැකලා නැහැ විදියකින් ගහනවා කියලා හදගෙන මාට අර කයි වලට ගහන රබර් විදියෙන් විදියක් ඇති කොහොමද විවාදේ ඇයි මේ ආස්වාද ප්‍රාසාස නැති වෙච්ච ගම අංගමංගාස්කාරී වාතේ නැති වෙනවා ඊට මේවා ඒ තියාගෙන ඉන්නේ හැදේනවා මම හිතන්නේ අර බැකෝ වල හයිඩ්‍රොලික් නේද ඔක්කොම හයිඩ්‍රොලික් නේ හයිඩ්‍රොලික් වල ශක්තිය නැති වුණ ගමන් බැක්හෝල් එකේ අඩු පඩු ඔක්කොම නේද? එහෙමම හිට කරන්නේ. එතකොට පින්වත්නි ඔය බැක්හෝල් එකේ ඔක්කොම අඩු දඩු සියල්ල හොඳට පොළවලා කරලා වැඩ කරන්න හයිඩ්‍රොලික් වලින් වගේ මේකයි අපි යම් ඉරියව්වක් සකස් කරනවා. දැන් මේ වෙලාව මම ඉන්නකොට ඉරියව්වක් සකස් වෙලා තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ඉරියව්වක් සකස් වෙලා තියෙනවද නැද්ද? තියෙනවා. මේ හැම සකස් වීමෙදිත් එතකොට ආස්වාද ප්‍රාසාර සකස් කිරීම කරනවද නැද්ද? කරනවා. එනිසා පින්වත්නි මේ ආස්වාද ප්‍රාසාර විසින් එතකොට හැම තත්පරයකම හැම මොහොතකම කය සකස් කරන්න ඔය ආකාරයට උදව් උපකාර කරනවා. කාය සංස්කාර වෙනවා ආස්වාද ප්‍රාසාර ඔය ආකාරයට. ඔබට මම මේක තේරුම් ගන්න මෙහෙම කියනවා. අපි මේ පොළොවන හැම අවස්ථාවකම මේ ආස්වාද ප්‍රාසාසයේ එක එල්ලේම උදව් වෙනවා. ඒතර පොළොවන එක වැඩි වුණොත් මොකද වෙන්නේ? ආස්වාද ප්‍රාසාසය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඔබ හිතන්න මෙහෙම. දැන් මේ මේ තියෙන්නේ යම්කිසි පිටතනියක මීටර් 100 පුංචි රවුමක් මීටර් 100ක රවුමක් මේ තියෙන්නේ. දැන් මේ මීටර් 100 දුවන්න යම් ක්‍රීඩකයෙක් පටන් ගන්නවා. හරිද? මීටර් 100ක සාමාන්‍යයෙන් රවුම් අවස්ථාවක් තියෙනවා. නැද්ද? ඈ පුංචි රවුමක් දුවත් එහෙනම් හිතට හරිය වදිනවා. අපි හිතමු හාල්තිය සුසුති. දැන් මීටර තියෙනවා මේ කියලා හිතාගන්න. මීටර හාල් තියෙනවා මේ කියලා හිතාගන්න. හාල්තිය වුණා 100 වුණා. එන්වත්නි කොයි අවස්ථාවේ මේ ක්‍රීඩකයාට පුළුවන්ද තමන් හාල්තිය ගම්පා වෙන වඩා දෙන්නේ. මීටර 400 දුවද්දී මේ ක්‍රීඩකයාට පුළුවන්ද මීටර සාමාන්‍ය 200ක් විතර දුවන් කොට දීච්ච වේගෙදී ඒ මීටර 200ක් විතර දුවන් දීච්ච වේගෙ කිසිම ආකාරයක පාලනයක් නොකර ඒ වේගෙම 400 ළඟට දුවගෙන යනවා කියන එක මේ ක්‍රීඩක ලෝකේ කොයි ක්‍රීඩකයකටද පුළුවන් එතකොට 400 එකකට නොයා 400 නවතින්න පුළුවන් ඒ කියන්නේ අර ආපු අධික වේගෙන් එනවා කිසිම පාලනයක් නොකර 401ක්වත් යන්නේ නැතුව පිටතම 400 නවතින. ඒ කියන්නේ මේ ස්ටාර්ට් කරපු තැනින් හරියටම වෙලා පිටතම එතනින් නවතින. ඔබ දැකලා තියෙනවද මේ පිටකේ? හ්ම් අපි බිහි වේවා කියලා හරි ප්‍රාර්ථනා කරමු කෙනෙක් ඉන්නවනම් අපි මේ කියන කාරණාවෙන් බොරුවක් වෙන්නකොට ආ සාමාන්‍ය ස්වභාවය ඒකයි. ඒ කියන්නේ පින්වත්නි අධික වේගයෙන් දැන් මේ කය හසුරගෙන ආවට පස්සේ එයාට කිසිම ආකාරයකින් අතන පාලනය කරගන්න බෑ. එයා තව ටිකක් එහාට යනවාමද නැද්ද? තව ටිකක් යනවා. මේ උපමාව මේ උපමාව ආස්වාද ප්‍රාසවාසයට දෙන්න. ආස්වාද ප්‍රාසවාසයට දැන් මේ මීටර් 400 දුරයි. මේ නීගාහාරසිය දුවනකොට ඒ කියන්නේ සාමාන්‍ය ඉඳන් යන කෙනෙකුට මේ නීගාහාරසිය දෙක ඇවිදගෙන යනවා කියන දුවන්නේ නැතුව ඇවිදගෙන යනවා නම් එයාට කියන මීටරේ නවතින දුවන්න බැරිද 400 නෙමේ 399 නවතින කිව්ව නවතින පුළුවන් 399 හා මාරක නවතින කිව්ව නවතින පුළුවන් හැබැයි අධික වේගෙන් දිවුවත් එහෙම ටිකක් තව දුරට යනවා ආස්වාද ප්‍රාස්වාදවත් වෙනවත්නේ මේ සාමාන්‍ය සිද්ධ වෙන ක්‍රියාවලිය ඇවිදන් යනවා. එතකොට අධික විදිහට කලන පුළුවන්කොට දුවනවා. දැන් එහෙම ආස්වාද ප්‍රාස්වාදයේ දැඩි දිවිල්ලක් තියෙන මොහොතක අපිට කයේ සකස් කිරීම නැවැත්තුව ආස්වාද ප්‍රාස්වාදයේ දිවීම තව දුරටත් යනවා. අර ආරතිය පැනලා යනවා වගේ. උදාහරණ කීපයක් කියන්න. නතර අහවල් හරි කෙනෙක් හොඳට වේගින්. හොඳ වේගින් dance කරලා කරලා කරලා කරලා නටලා නටලා නටලා නවත්තපු ගමන් මොකද වෙන්නේ? වෙලා නේද? ඈ වෙලා තියෙන හැමදාම කියන හොඳට ඩාන්ස් කරලා තියෙනවා. කින්වත් නෙමෙයි. ඇයි ඒ එහෙම හති දල්ලා හුස්ම ගත්තේ? ආස්වාද ප්‍රාස්වාදයේ අංගමංගාන්තරී වාසය නැදනේ අංගමංගාන්තරී වාසයෙන් අර නැතිලක් කරනකොට අධික නැතිලක් යනකොට ඇවිදම යනවා නෙමෙයි මොකද දුවන ඊට පස්සේ නැතිල නැවැත්තුවා මීටර 100 නැවතුණා හැබැයි මේ දෘෂ්ටිය නැවතුණා තව ටිකක් දුරට ආස්වාස ප්‍රාස්වාසයට යන්නේ දිවිලා තියනවද නැද්ද? ඇයි අධික වේගකින් ආපු නිසා. එතකොට ඒක කොච්චර දුරට ඕනවාද කියනවා නම් පින්වත්නි නහයෙන් මදි නේද? ඒ කියන්නේ එච්චරටම කය සකස් කරන්න සෑහෙන වාතයක් වුණා වෙනවා. නහය මදිකින් පටන් කරගෙන හුස්ම ගන්න එක. මේකකින් හති දානවා කියලා කියන ඔක වචනය. ඊළඟට අපි හති දාන තව දැනකට යන්න. කන්දක් නැගෙන. දැන් කන්ද නැගලා නැගලා බොහොම දැඩි වෙනසක් දැරලා පය සකස් කළා. සාමාන්‍ය මේ ඇවිදන් යනකට වඩා පයට වෙනසක් ඕන වැඩි බලයක් දුන්නා කඳ නැගින්න. එතකොට මේ වගේ කඳ නැගලා ඉවරනාට පස්සේ දැන් මෙයාටත් අර වැඩේ වෙන්නේ නැද්ද? ඇයි? ඒ කන්ද නගින්න කාය සංකාර කාය සංස්කාර කළ කාය සකස් කිරීම කළේ කවුද? ආස්වාද ප්‍රාසාර විසින්. දැන් යාට අවබෝධ කරගන්න. අපි මොකක්ද ලොකු බරක් උස්සගෙන යනවා. එහෙම නැත්නම් හෝගල ගෙදර අස්පස් කරනවා. මම ලොකු වැඩක් කරනවා. ඒ හැම තැනකදීම අපි සාමාන්‍ය වචනයක් කියනවා හති දාගෙන වැඩ කියනවා. එහෙම කියනවා නේද? ඒ හති දාගෙන වැඩ කියන්නේ දැන් හති දාන කියන්නේ කටින් ආස්වාද ප්‍රාසස කරගන්න එකද? දැන් හති දාගෙන වැඩ කියන්නේ මොකද්ද? කයට ලොකු බලයක් දීලා ආස්වාද ප්‍රාසවාසයේ විශාල උපකාරයක් කරගෙන එයා වැඩ කරන තැන් වල අපි කියනවා හති දාගෙන වැඩ කියනවා. හති දාගෙන කඳු දාගෙන හති දාගෙන ඇවිදිනවා. ඒ හැම තැනකම ඔබට තේරෙනවද නම් කය සකස් කරන්න ආස්වාද ප්‍රාසාරයෙන් උපකාරී වෙනවා කියලා? ඔය ආකාරයට තව බොහෝ ආස්වාද ප්‍රාසාරයේ උදව් ලැබෙන තැන් තියෙනවා. මේ ටිකම ප්‍රමාණවත් අපිට කාලය ඉතුරු කරගන්න ඉතුරු කතා කරන්න බොහෝ රැගෝ ඉන්න බැරි නිසා පින්වත්නි කය සකස් කරන්නේ නම් මේ ආස්වාද ප්‍රාසාරයගේ හැම තත්පරයකදීම උපකාරයක් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. දැන් ඒතර ඔය දෙන්නම වනේ. සාමාන්‍යයෙන් යම් නාට්‍යයකට අධ්‍යක්ෂකව මේ සංස්කාරකව දෙන්නෙක් ඉන්නවා නම් දෙන්න එක්කෙනෙක් විතරක් එකතු වෙලා හැදුවත් පුළුවන් වෙයි. හැබැයි මේ දෙන්නාගේ එක්කෙනෙක් විතරක් ඉඳලා බෑ. ඇයි ඒකට හේතුව? මේ දෙන්න කර්තව්‍ය දෙකක් කරන්නේ. මොකද කලකරවිදේ එක්කෙනෙක් කරන්නේ අවශ්‍ය වාගේ දෙන එක. අනිත් එක්කෙනා පිට කරන එක. මේ දෙන්න එක්කෙනෙක් විතරක් හිටියොත් මොකද වෙන්නේ? ආස්වාද විතරක් තියෙනවා. මොකද වෙන්නේ? ඈ? මේක පිම්බෙනවනේ. ප්‍රස්වාස විතරක් තියෙනවා. හ්ම්? වැටුම් කළා වගේ නේද? මේක ඇකිල්ලයි. ඒතර පිම්බෙන්නේ නැති වෙන්න, ඇකිලෙන්නේ නැති වෙන්න සමබර බව හදා ගන්නවා මේ දෙන්නාම එකට එකතු වෙලා. ඒතර මේ දෙන්නාම එකට එකතු වෙලා නිකන් සමබර බව හදාගෙන ලේ ගමන් කිරීම, මුළු මුත්‍රා මල පහ පිට කිරීම, ආහාර ගෙනියන කියන්නේ මේ කටට ගන්න ආහාර ටික ගලනාල දිගේ සියලු ඒ ගෙනියන කාර්යයට උපකාර කරන්නේ කවුද? ආස්වාස ප්‍රස්වාස. ඒ වගේම අපි මේ වචන කතා කරන එකට පවා මගේ නොකී තව එකක් වචන කතා කිරීමේ විපවා කය සකස් වීමක් වෙනවද නැද්ද? මේ කය සකස් වීමක් සිදු වෙනවා. මේ කියන්නේ වචනෙට නෙමෙයි වචනේ කතා කරන්න කයේ උපකාරයක් වෙනවනේ. අන්නේ කයේ උපකාරයක්. පැහැදිලිවම මේ හැම වචනයකදීම පින්වත්නි කය තමන්ගේ පැත්තෙන් උපකාර දෙනවා වාසිය උපකාර කරනවා. ඒ හැම තැනදීම ආස්වාද ප්‍රාස්වාසයෙන් ලබා ගන්න වාසිය උදව් වෙනවද නැහැ? උදව් කරනවා. ඒ නිසා ඉස්සති ගෝලම ගියාගෙන යන කෙනෙකුට නම් ආ හුස්ම ටිකක් ගන්න ඉඩ ඕනද නැද්ද? ඕන. සිංදු ගියාගෙන යනකොට අපි දන්නවා ඔය වචන වාක්‍යයක් වාක්‍ය කීපයක් අතරේ හුස්මක් ගන්නවද නැද්ද? ඔක ඔබට පිරිත් සංඥායන කරලා තියෙන මොකටද තේරුම් ගන්න. පිරිත් එක දිගටම ඔබට ගියාගෙන යන්න බෑ අතරමඟ දැන් පිරිත් සංඥායනාවක් කරන සම්මානසල අතරින් හැම සන්නාහස නමකටම සාමාන්‍ය එක දිගට ගලාගෙන යනවා නම් වචන කීපයක් තැන් තැන් වලින් මග ඇරෙනවද නැද්ද? ඒ මග ඇරෙන්නේ ඇයි? ඈ කායික කයේ වැඩි බලයක් දෙනවා සත්‍යයනාවට ඒ දෙනකොට නහයෙන් ගන්න හුස්ම ටික මදි. සමහරවිට ඒකට හරි ආකාරයට ඉඩක් ලැබුණේ නැති අවස්ථා එනකොට ඔන්න පටෙන් හරි හුස්මක් අරගන්නවා. මේ හැම තැනකම උනේ මොකද? කාය සංස්කාර. කාය සකස් වීම. ඒ කාය සකස් වීමට එනම් මේ හැම ආකාරයෙන්ම පින්වත්නි ඔය විදිහට ආස්වාද ප්‍රාසවාස ඕන බවත් වටහා ගන්න. ආස්වාද ප්‍රාසවාස නැති වෙච්ච ගමන් ඔය සකස් කිරීම ඔක්කොම ටික නවතින බව වටහා ගන්න. ආස්වාද ප්‍රාසවාස නැතිනම් දැන් අපි හිතමු කෑම ටික කන්න බැරි කෙනෙකුට උපරිම කරලා දෙන්න පුළුවන් ආමාශය දක්වාම දාලා දෙන්න පුළුවන්. බට දාලා හරි ආමාශය දක්වාම දාලා දෙන්න පුළුවන් කෑම ටික රෝහලින්. එතකොට පින්වත්නි බට දාලා කෑම ටික කොච්චරම දුරකට දාලා දුන්නත් ඒ ටික දිරවලා දෙන්න පුළුවන්ද? පුළුවන්. යමෙකුට ආස්වාස් ප්‍රාස්වාස නැවතිලා නම් රෝහලේ වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා ඒ ආස්වාස් ප්‍රාස්වාස දිරවන්න උපකාර කරන හින්දා කයේ සකස් වීම වලට උපකාර කරන හින්දා ආස්වාස් ප්‍රාස්වාස යන්ත්‍රානුසාරයෙන් වෙන සිද්ධ වෙනවද නැද්ද සිද්ධ වෙනවා එතකොට ආස්වාස් ප්‍රාස්වාස යන්ත්‍රානුසාරයෙන් හරි වෙන්නේ මේ සකස් වීම පිට ඔක්කොට මේ ඒ ආස්වාස් ප්‍රාස්වාසයේ උපකාරය වන්නේ ඕනම වෛද්‍යවරයෙක් දන්නවා ආස්වාස් ප්‍රාස්වාස නැවතුනොත් කය සකස් වීම නැහැ තවදුරටත් අපි ඒ නිසා වෛද්‍යවරයෙක් ඕන කෙනෙක් දන්නවා ඒ නිසා අපි නම් කවුරු හරි කෙනෙක් මැරිලාද කියලා බලන්න අපි එයාගේ ඡග්ගාල එයාගේ කිසිම චලනයක් නැත්නම් අපි බලන මොකද ඉස්සෙල්ලා හුස්ම ගන්නවා. ඇයි මේ හුස්ම ගන්නවා කියලා බලන්නේ නැහැ. කායේ සකස් වීමක් තියනවද කියලා බලන ක්‍රමයක. හොඳයි. දැන් අපි යමු ඊළඟ චිත්‍රපටයට. වචනේ වචී සංස්කාර. වචන සකස් වීමේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මොකද්ද? විතක්ක ਵਿਚාර. විතක්ක කියන්නේ හිතන. විචාර කියන්නේ ආය ආය හිතන. හැම කතා කරන වචනයකටම නැතිවත් නේ සිටීමකුත් ආය ආය සිටීමකුත් උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. ඒක ඔබ සමාහලවට හිතන්නේ කියන්නේ. ඔබ සමාහලවට කටින් කියන වචන තියෙනවා මේ අනේ ඒක මම හිතලා මේ කියුවේ කියන්නේ. ඒ කියන්නේ ඉබේ පිටවලා කියලා කියනවා. හිතලා නෙමෙයි කියලා අපි කියන්නේ අපිට තේරෙනවා සමහර වචන අපි උවමනාවෙන් හිතුවේ නැහැ. නේ. එතකොට ආස්වාද ප්‍රාසාසනත් ඒ වගේ අපි උවමනාවෙන් හිතලා කරන්නත් පුළුවන් ඉබේ වෙන අවස්ථා තියෙනවද නැද්ද? හිතලා ආස්වාද ප්‍රාසාසන කරන්නත් පුළුවන්. නමුත් නොහිතා සිද්ධ වෙනවද නැද්ද? නොහිතා සිද්ධ වෙනවා. ඒක ස්වභාවයෙන්ම ක්‍රියාවලියක් හැටියට සිද්ධ වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ඒ ක්‍රියාවලිය එහෙම දිගටම කයේ සිද්ධ වෙනවා. මේ වචන සඳහා විතක්ක ਵਿਚාර කියන එකක් තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ඒ විතක්ක ਵਿਚාර කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට විතක්ක කියන එක හිතන එකයි විචාර කියන ආය ආය ආය ආය හිතන එකයි. ඔබට නිකන් උදාහරණයක් කියන තේරුම් ගන්න. කුරුල්ලෙක් අහසට නැගෙනකොට මුලින්ම කට්ටක් ගහනවා. ඒ ගහලා ඒකේ බලෙන් එයා මොකද කරන්නේ ඊට පස්සේ දිගට තටු ගහilla පටන් ගන්නවා. ඒ පළවෙනි ගහන තට්ට වගේ තමයි. ඉතින් තටු පළවෙනි වතාවට ගහනවා වගේ තමයි විතක්ක. ඊට පස්සේ එතනින් එහාට දිගටම කරගෙන යන එක වගේ තමයි මොකද? විචාර. තව අටුවාවේ උපමාවක් තියෙනවා විතක් විචාර වලට. ගාන්ධාරයක් ගහනකොට මුලින්ම අපි ලනු අදින්දී ඒ ගාන්කාරය ලනුව ගැට ගහලා තියෙන ගැටේ අර සීනුවේ වදිනකොට මුලින් හැෙන හඩක් තියෙනනේ ආන්ියම තමයි විතක් ඊට පස්සේ ඒක දිගින් දිගට දිගින් දිගට ටිකක් කළා රැව් පිළ කරලා දෙනවද නැත්නම් ඒ වගේ තමයි විචාර එතකොට මේ සෑම වචනයකටම පින්වත්නි ඔය විදිහට විතක්තිකුත් ਵਿਚාරකුත් සිද්ධ වෙනවා. ලෝකයා පිළිගන්නවා ඔය විතක්ක ਵਿਚාර නිසා වචී සංස්කාර සකස් වෙන බව. ඒ වචී සංස්කාර සඳහා විතක්ක ਵਿਚාර උපකාරී වෙන බව වචන සකස් කරන්න ඒකත් පිළිගන්නවා කියන මම මෙන්න උදාහරණයක් කියන්නම්. දැන් මරුණද කියලා බලන්න කය සකස් වෙනවද කියලා දැනගැනීම සඳහා හුස්ම ගන්නවාද කියලා බලන්න. ඒ වගේම පින්වත්නි මැරෙනවද කියලා බලන්න වචන සකස් වෙනවද කියලා විතක්ක ਵਿਚාර උපදින්න උත්සාහයක් ගන්න එක සමානයි. හුස්ම වැටෙනවද කියලා බලනවා වගේම වචන කතා කරන උත්සාහයක් ගන්න එක මොකද ඒක කරන්නේ? අපි හිතමු මේ අම්මා මේ සිද්ධියට වෙන්නේ කියලා. අනේ අම්මා අම්මා කතා කරනවා අම්මා කිය කිය අපි සෑහෙන කටු කර කර කර කර ඇයි මේ වචන කතා කරන්න උත්සාහ කරන්නේ? විතක්ක ਵਿਚාර මුල්ලලා වාචී සංස්කාර ක්‍රියා වෙනවා නම් මැරිලා නැහැ. හුස්ම වැටෙනවා නම් කාය සංස්කාර මුල්ලලා ආසස් ප්‍රාසස් මුල්ලලා කාය සංස්කාර සිද්ධ වෙන්නේ මැරිලා නැහැ. එතකොට මේ මැරිලාද කියලා බලන්න අපි ඉන්න අර කාය සංස්කාර වාචී සංස්කාර ඕවා තමයි මේ පරීක්ෂා කරන්නේ. චිත්ත සංකාර කියන එකත් පිළිවන්නේ සිත සකස් වීමේදී මේ සංඥා වේදනා කියලා කාරණා දෙකක් තියෙනවා. සකස් වෙන්න හේතු වෙන හැම කිස්සෙම සංඥාවකුත් වේදනාවකුත් කියන දෙකේ උපකාරයෙන් තමයි සිත සකස් වෙන්නේ. දැන් ඔබ දන්නවා සියලුම අවස්ථාවල සිතේ යම් සකස් වීමක් තියෙනවද නැද්ද? සිත සකස් වෙන්නේ නැති අවස්ථා තියෙනවද? මේ නිරෝධ සමාපත්තිය මේ කිසිවකට මම දාගන්නේ මොකද ඒක වෙනම කතාවක්. ඒක ඇවිල්ලා යථාභූතයත් එක්ක සිද්ධ වෙන දෙයක්. එතකොට ඒකෙදි වෙනම විස්තර කළ යුතුයක් තියෙන ආස්වාද ප්‍රාසාර නැතුව ජීවත් වෙන. හිතක් ਵਿਚාර නැතුව සංසිඳලා ජීවත් වෙන. නිරෝධ සමාපත්තියට යනවන්නේ දෙවෙනි ධානයට ආපුවම විතක් විචාර සම්පූර්ණ වචි සංස්කාර සංසිඳලා ඉවරයි. ආ ඔය විදිහට ඉතින් එක ඉතින් එක ආසස් ප්‍රාසස් සංසිඳනවා මේ විතක් විචාර සංසිඳනවා නිරෝධ සමාපත්තිය කියන සංඥා වේදනා සංසිඳනවා මේ ටික ඔක්කොම මම මේ කතා කරන්නේ සාමාන්‍ය ඕනෑම මට්ටමක ඉන්න කෙනෙකුට සිත සකස් වෙන්න තියෙන අවස්ථා තියෙනවද? රහතන් වහන්සේලා ගැන නෙමෙයි අහන්නේ. උපාදාන සහිත ඕනෑම කෙනෙකුට සිත සකස් වෙන්න තියෙන අවස්ථා තියෙනවා. නිදාගන්න වෙලාවද? සකස් වෙනවද නැහැ? කොහොමද සකස් වෙන්නේ? ඉතින් ඒලට හිතනවද? ඈ? හීන නිදන්ින වෙනවට පින්වත්නි සංඥා වේදනා කියන කාරණා දෙක උපකාරයෙන් සිතේ සකස් වීමක් වෙනවා. අපි හිතමු මෙහෙම. ඔබ හොඳට පොරවගෙන නිදාගෙන ඉන්නවා. ඔබ සීතල රටක ඉන්නවා. ඔබ පොරවගෙන නිදාගෙන ඉන්නවා. නමුත් කොච්චර එකේ දියවකින් උත්සාහ කළත් සමහර කෙනෙකුට මේ අතපය එක දිගටම තියාගෙන ඉන්න බෑ. මේ නිදා ගන්න පැය 10 හරි ඒ කාලෙ. ඔතනින්ම පුළුවන් තමයි එක දිගටම අතපය මම කියලා විදියට. එතකොට මොකද වෙන්නේ? එක එක අතට හරවන. නිදාගත්ත කෙනෙක් වෙනවාට එතකොට එක දිගට කේලියවක ඉන්න බැරි වුණාට පස්සේ එයා හිතුවක් නැත. එයාට වේදනාව දැනනවද නැද්ද? වේදනාව දැනෙනවා. සංඥාවෙන් මේ බැරි බව අඳුනගන්නද නැද්ද? අඳුනගන්න. ඊට පස්සේ යාගේ සිත සකස් වෙනවා මේ අතට හරවන්නවනේ අනිත් අතට හරවන්න මේ පැත්තට හැරෙන්නවනේ. එයා ඔන්න දැන් ඊට මෙතන හැරෙනවා. දැන් මේ හැරෙනකොට රෙද්ද ඉඳිද තිබ්බ වගේ ආ ඔයා හැරෙන්න මම හිමම ඉන්නම් කියලා. මොකද රෙද්දට? ඈ? දැන් රෙද්දත් එහෙම යනවා. කරවගත්ත රෙද්දට. ඒ කියාට පස්සේ දැන් මෙයාට අර කැක්කුම් වේදනාව එක්කම වේදනාවට අමතරව දැන් වෙන වේදනාවක් එනවා. රෙද්දයි මෙතනින්ද. රෙද්දයි මෙතනින්ද සීතල වෙනවා. දැන් මේ වේදනාවට මොකද වෙන්නේ? සීතලකට සිත සකස් වෙලා සිත දන්නවා රෙද්දයි වෙලා දින හොයාගන්න කියලා මෙයා විරෝධයෙන් මෙයා හිතේ. මිනි රෙද්ද ඇදලා නැගෙන පොරොන් එහෙම ආසාවක් කරන්නේ නැහැ. එන මේ නීති දන්නේ නැහැ. එනකොට මේ දෙවි ඇදකලා කොහොමද පුරවගන්නේ? නේද? ඔය ආස්තේ අර එදායින් ඉස් වෙලා මදුරු වෙච්ච අවස්ථේ වුණා. ඒකත් බලාගන්නද නැද්ද? ඒකටත් කය හසුරවන බලාගන්න. එහෙනම් මේ චිත්ත සකස් වෙන්නේ දෙවිදාගන්නේ. සංඥා වේදනා නිසා පඤ්ඤා කියන හඳුනා ගැනීම වේදනා කියන විදීම. ඔන්න ඔය විඳීමත් හඳුනා ගැනීමත් නිසා නිරන්තරයෙන් හැම මොහොතකම පිළිවන් මේ සිත සකස් වෙනවා. අපි හිතමු ඔබට ඕස්ට්‍රේලියාවට මුලින්ම ආපු දවසේ ඔබ ඔබ හිතන්න ඔබ ඕස්ට්‍රේලියාවට එනකොට මේ කින්ස්බරෝ පන්සල තිබුණා කියලා හිතන්න. ඔබ දැනගත්තද මුලින්ම ආපු දවසේ ගුවන්තොටුපළ ඉන්නකොට කිංස්බරෝ පන්සල මෙන්න මේ අතට තියෙන්නේ මෙතනයි තියෙන්නේ මේ විදිහට මෙතන පිළිලා තියෙන ඔහොම මේ පාර තියෙනවා ඔය ටික දැනගත්තද දැනගත්තේ නැහැ ඔබ දැන් වරක් මෙවරක් ආවා දැන් ඔබ මෙතෙන් යන පාර අර මුල් අවස්ථාවට සමාන විදිහට දැනගන්න මුල් අවස්ථාවේ කියන්නේ දැන් ඔබට පන්සලට ධම්මසරණ විහාරයට යන්න ඕනේ කියලා සිටිච්ච ගමන් ඒ සිත සකස් කරන්නේ නැද්ද හැරෙන හැමතැනදීම මේ පැත්තට හැරෙන්න කියලා සිත සකස් වෙනවද නැද්ද සකස් වෙනවා දැන් මෙන්න මෙතනින් උහුම යන්න කියලා සිත සකස් වෙනවද නැද්ද සකස් වෙනවා ඒ හැමතැනදීම ඇවිල්ලා ඇවිල්ලා සිත සකස් වෙලා සකස් වෙලා ඔබ මෙතෙන්ටම ගියනවද නැද්ද ගියනවා ඒ කොහොමද සිත ඔබටම නොදැනී දැන් පළවෙනි දවසේ යනකොට එක එක්කෙනාගෙන් අහලා සංඥා ඇති කරගත්තේ. හඳුනා ගැනීම හදාගත්තේ අහලා. නේද? දැන් ඔබ කිසි කෙනෙකුගෙන් නාහ ඔබ නිකාම මෙතෙන්ට හිත ගෙනල්ලා දෙනවා. හිත සකස් වෙලා කය හඳුනා හඳුනා මෙතෙන් කියනවා. ඒ කොහොමද කියන්නේ එතකොට? සමානන්තයේ මන වාඩිලාවේ මහත්ය තමයි. <laughs> ඈ මහත්කම වාඩිලාවේ මන වාඩිලාවේ ඉති ගෙදරින් වාඩිච්ච ගමම කියලා. මේ ඒකෙදි දැන් වාහනේ වාඩි වෙලා යන්න නැතුව බලන්න පියදුරු වාසනේ නැතුව පියදුරු වාසනේ නැතුව සාමාන්‍ය වෙනම වාඩි වෙලා යන්න නැතුව බලන්න අතොස්සන ගොඩක් අය ඉන්නවනේ අනිත් ඔක්කොම වාහනේ පදවගෙන දෙන්නේ. මම ඇහුවේ පින්වත්නි දැන් අර වාඩි වෙලා යන අනිත් අය ඔක්කොම ඒ අතෝසුපය එහෙම වාඩි වෙලා යනවා කියලා කිව්වට මම නම් කවදාකවත් එහෙම කියලා නැහැ. මේ එනම් ආමුදුරු පදවගෙන යන්නේ මම වාඩි වෙලා ඉන්නවා කියලා යන්නේ. ඔව්. මම මෙතනින් කොහෙට හරි යනවා නම් මම වාඩි වෙලා ඉන්නවා විතරයි. වාහනේ යන්නේ. දැන් ඔබ වාඩි වෙලා යනවද? එහෙම වාඩි වෙලා ගියත් ඔබට මග දිගට යනකොට සිත සකස් වෙන්නේ නැද්ද? පෙර දුටු දෙයක් දැක්කම සකස් වෙන්නේ හිත සකස් වෙනවා. මනියක සිද්ධියක් කියන ඔබට මේ සකස් සකස් වෙන එක තේරුම් ගන්න. එක ආරම්භක ඒ බවක් ළඟ තියෙන කෙලේ ආරම්භය බවට උඩ පුංචි කුටියක් තිබුණා. ඔය කුටියේ තමයි මම හිටියේ. ඒ ඔය කුටියේ ඉඳලා චූටි පාරක් දිගේ ගොඩක් දුර ධර්මලාට යන්න දෙන්න. පින්දපාත පින්දක් දාන රැගෙන අර ධර්මලා දාන අතර පාර දිගේ තමයි කුටියට එන්නේ. දවසක් මම හිතවත් ඔය පොතේ කලින් හිතේ සන්නාසනම දැන් ඒ සන්නාසේ ඒ ආරන්නේ නැහැ. මේ ආරන්නේ කිව්වට මමයි ඒ ආරන්නේ තව සන්නාසනම විතරයි හිතේ. එතකොට දැන් අර මම දැන් ඉන්නකොට ඒ කලින් හිටිය ස්වාමීන් වහන්සේනම ආගන්තුක වැඩි. උන්වහන්සේ මම දන්නේ. ඉතින් උන්වහන්සේ දැන් මම කොටේට ඇවිල්ලා අපි දෙනම කතා කරගෙන ඉන්නකොට මට කිව්වා ඉතියත්ලා මේ ඒක කාරණා උන්වහන්සේ දැන් වැඩි ඉන්න තැන ඔය විස්තර කතා කරගෙන ඉන්නකම කොහොම සාකච්ඡා වෙලා දැන් ආයේ මග එනවා. උන්වහන්සේ දැන් නැවත පිටත් වෙලා මේ යන ගමන. මේ මඟ එනකොට අර චෝටි පාරමී කියන එන ගමන එක තැනකදී සයනස් මන් පෙන්නලා කිව්වා මේ මේ හරිය මේ කොළඹින් හම්බෙලා නැති කෙනෙක්. මම කියන්නේ මට නම් තාම හම්බෙලා නැහැ කියලා. මෙහරි ඉන්නවා කිව්ව ලොකු කොළනේ. මෙහරි කියලා ඒ මට දැන් පැරපෙන්නවා. ඉතින් කතා කරගෙන ගියා. දැන් පින්වත්නි මේ මේ මොහොතෙන් පස්සේ හැමදාම කොලක් හම්බුනේ. ඔළුවට. හරි? ඇස් දෙකට නැත ඔළුවට හම්බෙනවමයි එතන යන්නේ. මෙච්චර කාලයක් මම කිසිම කොලකින් හම්බෙන්නේ නැතුව අතරින් හොතට ගියා. මගේ ඔළුවට කොලකින් කාවද? නැහැ. දැන් රස විඥානය රසය මතන දැක්ක ගමන් ඔළුවට යනවා පොළක ඉඳීද කියලා යනවා ටක්කාරගෙන. යනවා දාන්න යනවා වටපිට බලන්න. මෙතෙක් මම උතරින් යනකොට වටපිට බැලුවේ නැහැ. දැන් මේ අමුතුවෙන්ම කය හසුරගෙන වමනාවේ වටපිට බලනවා. වමනාවේ වටපිට බලලා ටිකක් ඉක්මනින් යනවා එතන. හ්ම්. එතකොට දැන් සිත සකස් වීමක් වුණා නේද යම් සංඥාවක් නිසා. ඒ ඒ පොළඳා මෙතන ඉන්නවා කියලා ඇහිච්ච සංඥාව මේ මොහොතයක් විඳීමක් නිසා දැන් මේ සංඥා වේදනා උපකාර කරලා ඔතනින් යන හැම වතාවෙම සිත සකස් කරනවා. ඒ විදිහට ඔබ වාරණේ වාඩි වෙලා ගියත් එක වාරණ වාඩිලා ගියත් එක ඒ අනුකොට ඔය විදිහට දකින දකින දේවල් එක්ක සිත සකස් වීමක් එන්නේ නැත. සකස් වීමක් එන්නේ. ඔන්න ඔහොම දැන් අපි හිතමු එකපාරක් වෙනකොට අපි කොළියක් දෙපැත්තේ ඒ තක්ෂිත ගැලේක කොටියක පින්දපාත වඩනකොට බොහොම නිදහසේ ධර්මයේ සිහි කරගෙන පින්දපාතේ වඩිනවා කිසි ගැටලුවක් නැහැ. දවස් කීපයක්ම වැඩි. බොහොම නිදහසේ. එක දවසක් ඒ කිට්ටුව ගෙදරට බල්ලෙක් පුරාගෙන ආවා මේ බල්ලා යන්න දෙන්නෙම නැහැ. එතන කඩාවන්න වෙනවා. දැන් ඇඟ තමයි ඉන්නේ කන්නම. කොහොමින් හරි එතන අපේ කොඩේ තිබුණා. කොඩේ ඉස්සර බිමට තරට කරලා චිප් චිප් කියලා එළවගෙන බලන් ඉඳලා වැඩියා. දැන් ඉතින් පස්සේ කිව්වා අර ගේ තියෙන තැනින් යනකොට මට ඔළුවට වෙනදා ඊට කලින් ආපු අර ධර්මයේ සිහි කරගෙන ගිය ගතිය තියනවාද? බල්ලා එයිද කියන හිතෙනවද? ඈ? දැන් මේ සිතක් නෙමෙයි. එයාලා සංඥා වේදනත් එක්ක දෙන්නේ. සංඥා වේදනත් එක්ක. ඔන්න ඔය ආකාරයට ඔක නිකන් අර ටිකක් වැඩිපුර තදින් දැනෙන අවස්ථාව විතරයි. නමුත් මේ හැම මොහොතකම සිතක් සකස් වෙනවා සංඥාවක් වේදනාවත් එක්ක. දැන් මම මෙහෙට එනකම් විජිත සංඥාව දැකලා නැහැ කවදාවත්. එතකොට අපේ නායක සංඥාව. එතකොට මම පළවෙනි දවසේ ඇවිල්ලා ඉතින් ඒ කියන සංඥාවල විදින් විට එක එක අවස්ථාවල මොනවද එක වෙලාවක ඥානවත් සංඥාවක් වුණා. දැන් තාපීකකින් කොවිඩ් සංඥාවක් වුණා. ඊට පස්සේ පැය දෙකකට පස්සේ ප්‍රසන්න සම්මන්ත්‍රණ හම්බුණා. පහවදා වගේ තමයි මොකද දෙදාට වැඩ කරන පහවදා වගේ අපිට මට විදින සංස්කෘතිය හම්බුණා. දැන් විදි විදි ඒක සංස්කෘතිය හම්බෙද්දී මේ සංස්කෘතිය දැන් නායක සංහන්සේ වගේම උපසන්න ප්‍රධානම ගත්තාට ඒ ලොකු සංස්කෘතිය වගේ ඉවද නැද්ද? ඒ කියන්නේ පිනුමෙන් නිකන් උපසන්න සංහන්සේ අපේ සංස්කෘතිය ලොකු සංස්කෘතියක් ඒකවල මම එදා රාත්‍රියේ උපසම්පදන් දැක්ක ගමන් හිතුවේ මේ වෙන්නේ නැති ලොකුසාරි කියන්නේ. නමුත් ඊට පස්සේ බැලුවම ඒ ලොකුසාරි නෙමෙයි. ඉතින් ඊට පහුවදා උදේ දානශාලාවේදී නායක සයන්ස්කෙත් එතන කපාට මුණ ගැහුණා. මුණ ගැහුණා මම දැන් සංඥාවක් හිතක් එකපාරට ආවේ නැහැ මේ ලොකුසාරි කියන්නේ. මන්ගේ තවබෝරණය වෙන්නේ කියලා මොකද ස්වාමීන් වහන්සේ තමයි පාන්දර ඇවිල්ලා මට කතා කරන්නේ. කුටියට. ඉතින් උන්වහන්සේ බොහොම උන්වහන්සේගේ මම ගුණයක් මතක් කරන්නේ මොකද සමහර නායක සම්හාසලා එහෙම මේ කුටියකට ඇවිල්ලා කතා කරන්න ආගන්තුක කෙනෙක් එහෙම උත්සාහ කරන්නේ අනාහි කුටිය හොඳට වඩිලා ඉන්නවා අපි ගිහිල්ලා වැඳලා තමයි හාහා පුරා කියලා පළවෙනි දවසේ මොනවා කියලා කතා කරන්නේ. ඉතින් දැන් මේ කොටියට ඇවිල්ලා පාන්දර ඇහැරවපු ස්වාමීන් වහන්සේ දානශාලාවේදී හම්බුණා මේ ලොකු සංඝ කියලා මම හිතුවේ නැහැ. එතකොට අපේ ඥානරත්න සංඝ මතක් කළා මේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ. ඒ මොහොතේ ඔන්න දැන් සංඥාවක් වේදනාවක් ආවද නැද්ද? හඳුනා ගැනීම කියන සංඥාවක් ඇති වුණා මේ තමයි විචලන සංඥාවක්. එතෙන් පටන් තවදුරටත් මට උන්වහන්සේව දකිද්දී කිසිම ගැටලුවක් නැතුව මේ ලොකු සයන්හන්සේ කියන සිත හට ගන්නවද නැහැ. කලින් වගේද වෙනසක් තියෙනවා. ඔය ලොකු ස්වාමීන් වහන්සේ කියන සංඥා ඇති වෙන්න කලින් දැක්ක දැකීම නැහැ. නේද? දැනුණා සිව මම ලබනවද දැක්කා. තව අවුරුදු කීපකින් දැක්කා. මොන කියලා අඳුර ගන්නවද නැද්ද? අඳුර ගන්න. එතන අපි වෙනකොට මොන අවුරුදු කීපකින් වෙනකොට මට එකපාරටම ඉච්චිනේ. දැන් දැක්කම මේ තමයි ලොකු සයන්සේ කියන එක නිච්චි නෑ කියන්නේ. එතන අපි සමහරවිට කල්පනා කරනවා මේක දැකලා පොදුයි කවුද මේ? එහෙම වෙනවද නැහැ? ඒ මොකද? දැන් සංඥාව ගේන්න බලන හඳුන ගැනීම ගේන්න බලන. කවුද මේ? කොහෙද හම්බෙලා තියෙන්නේ? ඒ අර සිත සකස් කිරීමට සංඥා ඕන හින්දාද නේද? සිත සකස් කිරීමට සංඥා ඕන. මේ ලොකු ස්වාමීන් වහන්සේ ධම්මසරණ ලොකු ස්වාමීන් වහන්සේ කියන සිත සකස් වෙන්න සංඥා ඕන. ඕන හින්දා දැන් ගන්න උත්සාහ කරනවා කවුරුත් දැකලා නෑ. එහෙම නැත්තම් කෙලින්ම සංඥාවට පාට ඇති වුණොත් ආමේ ලොකු සංඥේ කියලා හඳුනගන්න. එතන ඔබට දැන් තේරෙනවා දෙන්නා කලින් හඳුනාගත්තේ නැති දෙයක් වුණත් මොන ආකාරයකින් හරි අපි අම්මා විදියට පළවෙනි අවස්ථාවේ හඳුනාගත්තා නම් සිතක් හටගත්තා නම් ඒ මොහොතෙන් පසුව නැවත ඒ දේ මුණ ගැහෙන හැම වතාවෙම අර කලින් සංඥාවත් උපකාරී වෙලාම සිත ආය ආය සකස් වෙනවද නැද්ද? සකස් වෙනවා. සංඥා වේදනා වලින් තොරව වෙන සිතක් සකස් වෙනවද? නැහැ. කිසි දෙයක් හයක් හතරක් නොතේරෙන චූටි දරුවෝ පවා පින්වත්නි චූටි කාලේ හම්බෙච්ච සෙල්ලම් බඩු මොනවාරි හම්බෙන දකින්න දේවල් යම් කිසි විදිහට සංඥා වේදනා ඇති කරගෙන සිතක් ඒ පිළිබඳ ඇති කරගන්නවද නැද්ද අපි හිතමු රබර් බෝලයක් හම්බුණා මේ රබර් බෝලේ සෙල්ලම් කරන්න කියලා ඒ ළමයට කවුරුත් කියනවද කියනවද නැහැ කියන්නේත් නැහැ. මේ තාම බඩ ගන්න ළමයි. එයා මේ බෝලේ අරගෙන හපනවා. ඒ කියන්නේ හපල බැලුවොත් කන්න පුළුවන් දෙයක්ද? රහයි. බැලුවම කන්න පුළුවන් එකක් නෙමෙයි. ඊට පස්සේ ඒක ඔබනවා. මොනවා හරි කරනවා. එයාට තේරෙනවා මේක වැටුණාට පස්සේ මොන උඩ එනවා. එයාට හිමුණාට පස්සේ තේරෙනවා මේක සෙල්ලම් කරන එක. ඊට පස්සේ එයාට කිසිවෙක් නොකියාම දැන් එයා සෙල්ලම් කරන දේ අඳුනා ගන්නවා. දැන් එයාට ඒක දැක්ක ගමන් ඒක සෙල්ලම් කරන කියන දෙවියන් හිතේනවද නැද්ද ඒ සංඥා වේදනා යාම හබල බලලා අතගාලා ඔබලා අපෑරලා එයා හඳුන ගන්නවා එතකොට එයාට ඒ පිළිබඳ සිත හදාගන්න සිත ඇති කරගන්න එයා සංඥා වේදනා ගොඩනගා ගන්නවා ඒ ගොඩනගා ගන්න තමයි හපන්නේ හැමදේම කරන්නේ එහෙනම් පින්වත්නි කිරිසත් වේගුණ කිරිසත් සතෙකුණ තෝනෑම කෙනෙකුට සිතක් සකස් වෙන්න හැම මොහොතෙම උපකාරී වෙන්නේ මොන දෙකද සංඥා කියන හඳුනා ගැනීමයි වේදනා කියන විඳීමයි. ඔය දෙක උපකාරී වෙලා තමයි හැම මොහොතකම මේ සිතක් සකස් ඒ සිත අපිට මේ මගේ අම්මා කියලා හඳුනා ගන්න සිත එක තමයි මගේ අම්මා කියලා සිතක් සකස් වෙන්නේ. ඒ හඳුනා ගැනීම උපකාරී වෙනවා. විඳීම උපකාරී වෙනවා. නැත්නම් අම්මට වගේම කොණ්ඩයක් තිබුණා කියලා තව කෙනෙකුට අම්මා වගේම තව කෙනෙක් සාලියක් යනවා කියලා. එයා කෙරෙහි අපේ අම්මා කියන සිත සකස් වෙන්නේ මොකද අර සංඥාව වේදනාව එතෙන් දෙන්නේ නැති නිසා. එහෙනම් ඔන්න සිත සකස් කරන්නේ සංස්කාරක වෙන්නේ, එදිට වෙන්නේ සංඥා වේදනා. ඔය විදිහට හිතන්න ඔබ හැම තත්පරයකදීම ආස්වාස ප්‍රාස්වාස කය සකස් කරනවා නම් හැම තත්පරයකම වචී සංස්කාර වචන සකස් කරනවා නම් හැම ඒ කියන්නේ විතක් වෙනවා හැම තත්පරයකම හැම මොහොතකම සංඥා වේදනා විසින් සිත සකස් කරනවද සිතයි කයයි වචනයි වැඩද නැද්ද වැඩ සිත කය වචන වැඩ නම් සිත කය වචන ක්‍රියාකාරී නම් එයා මැරිලාද ජීවත් වෙනවද ජීවත් වෙනවා දැන් අර මම කිව්වා මැරුණ බව තේරුම් ගන්න කාය සංස්කාර තියෙනවද බලන්න ආස්වාද ප්‍රාස්වාද හොයනවා හුස්ම ගන්නවා ඊට පස්සේ මරුණාද නැද්ද කියලා කියන මේ කරන්න විතක්ක ਵਿਚාර කොහොමද කියලා බලන්න වචන කතා කරන්න උත්සාහ කරනවා. તો කතා කරන කතා කරන කියන්නේ මරුණාද නැද්ද කියලා බලන්න සිත සකස් වෙනවද චිත්ත සංස්කාර සකස් වෙනවද කියලා බලන්න සංඥා වේදනා අපි පරීක්ෂා කරනවද නැද්ද? පරීක්ෂා කරනවා. ඒ සඳහා නොයෙකුත් දේ කරනවා. ඈ අල්ලනවා සමහරලාට ඇස් ඉස්සරහා ගෙනියනවා එක එක දේ කරන තට්ටු කරනවා තට්ටු කිරීමෙන් කරන්නේ ආස්වාස ප්‍රාසාස වෙන්නේ කොහොම වචී සංස්කාර වෙන්නේ නෙමෙයි. ඇයි තට්ටු කරන්නේ? එයාට වේදනාව දැනෙන්නේ කොහොමද? සංඥා දැනෙන්නේ කොහොමද කියන එක හොයන්න. එතකොට මේ වචී සංස්කාර, චිත්ත සංස්කාර, කාය සංස්කාර කියන තුනම හැම මොහොතේම ක්‍රියාකාරී නම් හැරිලාද ජීවත් වෙනවා. එතන කෙනෙකුට ජීවත් වෙනවා කියන දේ සිද්ධ වෙන්න ඔය සකස් කිරීම තුනම ඕනේ. ඒ ජීවත් කිරීමේදී හැම මොහොතකම මේ කයත් වචනත් සිතත් ක්‍රියාකාරී වෙද්දී එයා තුලොන්න විඥාන නාම රූප සකස් වෙන්න අවශ්‍ය පසුබිම ගොඩනැගිලා තියෙනවා. ඒකට ওই ක්‍රියාකාරීත්වය හැම මොහොතකම සිද්ධ වෙනවා. කර්මානුරූපව සකස් වෙලා තියෙන මේ කය තුළ ඔය ක්‍රියාකාරී බව සිදුවන කොට එයා තුළ කොහොමද විඥාන නාම රූප සලආයතන ආදී ගොඩනැගෙන්නේ කියලා අපි ඊළඟ දේශනාවේ සාකච්ඡා කරනවා මේ පින්වත්නි සංස්කාර සම්බන්ධව අපි අපිම දන්න උදාහරණ උපමා පාවිච්චි කරලා නාට්‍යයක සකස් කිරීම අනුසාරයෙන් ගත්තේ මේක ඉතාමත් ගැඹීර කාරණයක් නමුත් මේක අවුල් කරගන්න නැතුව නිවැරදිව තේරුම් ගන්න සංස්කාර කියන්නේ සකස් කරනවා කියන එක. කාය සංස්කාර කියන්නේ මොකද්ද? කාය සකස් කරනවා කියන එක. වැඩිදුර ලොකුවට හිතන දෙයක් නෙවෙයි. වචී සංස්කාර කියන්නේ වචන සකස් කරනවා කියන එක. චිත්ත සංස්කාර කියන්නේ සිත සකස් කරනවා කියන එක. ඒ සකස් කරන්න අර ආස්වාද ප්‍රාසාරක විතත්ව විචාර සහ සංඥා වේදනා කියමය උපකාරී වෙනවා. ඒ උපකාරයෙන් තමයි හැම මොහොතකම මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. හොඳයි අපි සියලු දෙනාටම මේ පටිච්චසමුපාදයේ සංස්කාර ක්‍රියාවලිය ඔබට උමනාවෙන් සිද්ධ වෙන එකක්ද නමුත් ස්වභාවයෙන් සිද්ධ වෙන එකක්ද කියලා තම තමන් තේරුම් ගන්න හිත සලස්නවා මේක ඔබ වමනාවෙන් කළත් නැතත් මේ හැම ක්‍රියාවලියම ඒ ක්‍රියාවලිය මම කියන්නේ ක්‍රියාවලිය සිදු වෙනවද නැද්ද සිදු වෙනවා මේ සංස්කාර ක්‍රියාවලිය මේක මෙහෙම සිද්ධ වෙනකොට හැම මොහොතකම මේ කය සකස් වෙනකොට ඔබට හිතේ මම පොඩ්ඩියට පෙළඹීමත් හෝ ටික සකස් වෙන්නේ නැහැ කියලා ඈ ඒ සංස්කාරයන්ගේ ක්‍රියාවලිය නවතිනවද කොච්චර බැලුවද කියලා? ඒ නවතින්නේ අවිද්‍යාව තියනවා නම් සංස්කාරයන් හටගැනීමේ ක්‍රියාවලිය නවතිද? නෑ. රෝපෝච්චිර බැලුවිබ කර්මානුරූපව උපදින තියෙන නිරේණ යථාගත නිච්චිත්තු. මහා බර බල බරක් කියන එක පාරට අපේ දිගම ඒ කියන්නේ බලන්නේ ක්ෂණයකින්ම ඕපපාතික නිරේපදුනා මේ කෝච්චිය බෙල්ල තියලා මොහොතේ මියන මොහොතේ ඒ කෝච්චිය තව එක තීල්ලක් පනින්න කර කියන්නේ තීල් කියන්නේ සිල්වර් කොටන් කියන්නේ එක ඔබ මැරෙන තැන ඉඳලා එක සිල්වර් කොටයක් යන්න කලින් ඕපපාතික ඔබ වෙනිපදලා තියෙන්නේ දැන් එතන ඉඳලා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වැඩදගෙන අවිද්‍යාව පවතින තාක්ක ඒ ක්‍රියාවලිය නවතිනවද? නවතින්නේ නැහැ. ඔබට මේක තේරෙන්නේ නැති වෙයි. මේ කිසිම වදයක් කියන එක. ඒක තේරෙන්න නම් විඥාන නාම රූපයන් ආදී සකස් වීම දැනගත යුතුයි. ඔබට නිකන් දැනෙන්න මෙහෙම කියනවා. අපි හිතමු ගෙදර තියෙන ෆෑන් එකක් මේන් එක ඕන් කරත් වැඩ නැහැ. මොකද වෙන්නේ? ඕ ඈ ඉවරයක් නැතුව කරගෙනවා නම් මේන් එක ඕෆ් කළා. මොකද වෙන්නේ? වදයක් නැහැ. අන්න ඒ වගේ වදයක් මෙතන වෙනවා ඔබට තේරෙන්නේ නැති මොකද මේ කාය සංස්කාර ආස්වාද ප්‍රාසාද නිසා කාය සකස් වීම විතක් විචාර නිසා වචන සකස් වීම සංඥා වේදනා නිසා සිතේ සකස් වීම මේ නෝකලා දුරනවා ඉවරයාට සිද්ධ වෙනවා හැබැයි මේ අපි දන්නවා ස්විච් එක කරලා තිබ්බත් මේන් එක ඔෆ් කළොත් එහෙම ෆෑන් එක ඔෆ් වෙනවද නැද්ද ඔෆ් වෙනවා එහෙම ඔෆ් වෙන විදිහට මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන ෆෑන් එක. වරයාම නැතුව දිගින් දිගටම ක්‍රියාකාරී වෙන මේ ෆෑන් එක නවත්තන්න මේන් එකක් තියෙනවා. මොකද මේන් එක? ඈ? ඕෆ් නම් විද්‍යාව. ඔන්න අවිද්‍යාව. මෙන්න මේ මේන් එක දැන් මොන්ද ඕෆ්ද? ඔන්. ඔන්න අවිද්‍යාව. දැන් එතන අවිද්‍යාව නම් මේ ඔන් එකකින් හින්දා ඉවරයක් නැතුව දිගටම දුවනවද නැද්ද? දුවනවා. එතන මේක ඕෆ් කළොත් එහෙම ඒ මොහොතෙන් පස්සේ දුවනවද? නැහැ. ඒ නිසා අපිට පින්වත් ඉවරයක් නැතුව මේ දුවන ක්‍රියාවලියත් එක්ක කොහොමද දුක හටගන්නේ කියන එක දැනගත්තට පස්සේ තමයි මේ කියපු ටික වදයක් කියලා තේරෙන්නේ. දුක හටගන්නේ කියන දැනගත්තට පස්සේ. එතකොට ඒ වගේ මිදෙන්න ඔබට අවිද්‍යාව නම් මේ මේන් එක ඕෆ් කරලා දාන්න. සියලු දෙනාට මේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න භාග්‍ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු